විඥානං මජ්ජේ තණ්හා සිබ්බති ධර්ම ශ්‍රවණා බලාසී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි මේ පින්වත් සීලු දෙනා මේ මොහොතේ සූදානම් වෙන්නේ අමාමෑණි සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලෝක සත්‍ය කෙරෙහි අතල මහා කරුණාවෙන් දේශනා කළ සසර දුක්ගිනි නිවෙන ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් සෝනය කරන්ට හැම දිනාම මේ උතුම් සද්ධර්මයේ ලෝට දේශනා කළ මගේ අමා මෑණි සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙරෙහි සදහසිත ඇති කරගෙන මේ දුක් සහගත බව කතරෙන් එතර වෙන්න තියෙන නිර්මල ශ්‍රී සද්ධර්මයේ කෙරෙහි අනන්ත අපරිමාණෝ හිතේ පැහැදීම ඇති කරගෙන මේ ලෝකේ සද්ධර්මයේ නැමැති දඬු යට පහන දල්වමින් চিරාත් කාලයක් සම්බුද්ධ ශාසනය ලෝකයේ තුල දිගින් දිගටම අරගෙන යන උතුම් වූ මහා සංඝරත්නය කෙරෙහි ආදර ගෞරව ඇති කරගෙන බොහෝම වොමනාවෙන් මේ මොහොතේදී මේ ධර්මයේ ශ්‍රවණය කරන්ට ඕනේ අපේ හිතේ පැහැදීම වැඩි වෙන තරමට ශ්‍රද්ධාව වැඩි වෙන තරමට සද්ධාදී ඉන්ද්‍රිය ධර්මයේ වැඩි වෙන තරමට නීවරණ ධර්මිය දුබල වෙනවා. නීවරණ ධර්මයන්ගේ බලය අඩු වෙන තරමට මේ ධර්මයේ අර්ථ වැටහීම Tamanට බලවත් වෙනවා වැඩි වෙනවා. ඒ අර්ථ අවබෝධය වැඩි තරමටයි තමන්ට ප්‍රඥාව වැඩින්නේ වැඩි වෙන්නේ. ඒ ප්‍රඥා අභිවෘද්ධිය මතයි අනාස්ව චේත විමුක්ති ප්‍රඥා විමුක්ති සාක්ෂාත් කරගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා හිතේ පැහැදීම ඇති වෙනවා කියලා කියන්නේ සකසා ධර්මය අහනවා කියන එක. ඒ නිසා බොහෝම වමනාවෙන් සකසා ධර්මයේ ශ්‍රවණය කරන්න ඕනේ. විශේෂයෙන්ම මේ සසර දුක්ගිනි නිවෙන සද්ධර්මයේ දහම් අවබෝධය සඳහා අපිට මග හෙලි පෙහෙලි කරගන්න පුළුවන් දහම් කරුණු රාශියක් අර්ථ විවරණය කරමින් සිද්ධ කරන මේ දේශනා මාලාවේ හතරවෙනි කාරණාව තමයි මම මේ මතක් කරන්නේ එදා ඒ ස්වාමීන් වහන්සේලා ධම්ම සභා මණ්ඩපයට වෙලා ඉන්න අවස්ථාවේදී ඇතිවෙච්ච ධර්ම සාකච්ඡාවක් තුළින් ආර්ය අෂ්ටාංග මාර්ගය තමන් වහන්සේලා කැමුණු ආකාරයේ අතහැරපු අන්ත ගැන ඒ ස්වාමීන් වහන්සේලා සාකච්ඡා කළා මතක් කළා දේශනා කළා ඒ ධර්මය තමයි පස්චිම ජනතාවට දහමක් වෙන්නේ අන්ත කියන්නේ මෙන්න මේවයි ඒවා අතහරින්නේ මෙන්න මේ විදිහටයි මේ විදිහට අතහැරලයි මධ්‍යම ප්‍රතිපදාවෙන් මේ තණ්හාව ඉක්මවන්න පුළුවන් කියන පණිවිඩය ලෝකෙට ලැබෙන්නේ. ඒ නිසායි ඒ ස්වාමීන් වහන්සේලා කළ ධර්ම සාකච්ඡාවක් උනත් බුදුරජාණන් වහන්සේගේ දහම් පරයයම පිළිතලා පිරිසිදු ත්‍රිපිටක බුද්ධ වචනයට ඇතුළත් කළේ. එදා ඒ ස්වාමින් වහන්සේලා අතර සාකච්ඡාවට භාජනය වුණේ බුදුරජාණන් වහන්සේ පරායන වර්ගයේ මෙත්තිය ප්‍රශ්නයේදී පිළිතුරු වශයෙන් දේශනා කළ ගාථාවක අර්ථයයි අන්ත දෙක දැකලා අන්ත දෙකේ ඇලින්නේ නැතුව අතහැරලා මැදට ඇවිල්ලා මැදද තැවරෙන්නේ නැතුව ඇලෙන්නේ නැතුව ඉන්න කෙනාට තණ්හාව ඉක්මවන්න පුළුවන් එහෙම තණ්හාව ඉක්මවපු කෙනා මහා පුරුෂයා කියලා කියනවා ඒ විතරක් නෙමෙයි මම මතක් නොකලට ඒක තව කාරණා ටිකකුත් කියනවා එහෙම අන්ත දෙක නොදක දැකලා අතහැරලා මැදට ඇවිල්ලා තණ්හාව ඉක්මොත් මහා පුරුෂයා කියලා කියනවා ඒ විතරක් නෙමෙයි එපමණකින්ම ඒ භික්ෂුව දතයුක්ත දන්නවා දැනගත යුක්ත දැනගන්නවා දැනගත යුක්ත දැනගෙන දත යුක්ත දැකලා මේ ජීවිතේම දුක්කලවර කරන්නෙකුත් වෙනවා කියලා පෙන්නනවා. ඒ පෙන්නන දහම් න්‍යායේ අපි මතක් කළා ඒ ස්වාමීන් වහන්සේලාගේ සාකච්ඡාවට භාජනය වෙච්ච ස්පර්ශයන්තය ගැන කතා කළා අතීත අනාගත අන්ත ගැන කතා කළා සැප දුක් වේදනාවන් අන්ති වෙන්නේ කොහොමද කියලා කතා කළා. දැන් එතන හිටපු ස්වාමීන් වහන්සේ නමක් මතක් කරනවා. පැවැත්නි ඒ භාග්‍යතුන් වහන්සේ දේශනා කළ ගාථාවේ අර්ථය මට මෙන්න මෙහෙම තේරෙනවා. මොකද්ද? නාමං කෝ ආවසෝ ඒකවන්තෝ. එවැත් මේ නාමය කියන එක එක්කන්තයක්. රූපං ද්විතීයෝ අන්තෝ රූපය කියන එක දෙවෙනි අන්තයයි විඥානං මජ්ජේ මේ විඥානයේ මෙදයි ඒ නාමය කියන අන්තයත් අතහැරලා නාම ධර්ම හිතට අහුවෙන්නත් නොදී රූපය කියන අන්තයත් අතහැරලා රූපය හිතට අහුවෙන්නත් නොදී තෝ නාම රූප දෙකම අහු නොවන විදිහට ඉන්න පුළුවන් වුණොත් අන්න කෙනාගේ හිත උපේක්ෂයි කියලා කියන්නේ කිසිවක් අල්ලගත්තේ නැහැ කියලා කියන්නේ අන්න එතෙන්ට. අන්න ඒ හිතයි මැදේම. අන්න විඥාන මැජේ. මේ හිතට ප්‍රතිසන්දි වශයෙන් යම් හිතක් ප්‍රමුණුනා නම් මේ හිත බාහිර රූප හෝ නාම හෝ කියන ධර්මතා දෙකෙන් එකක් හරි අල්ලගෙන හිටියොත් මේ හිත පවතින්න තියෙන හේතු ටික අතහැරනකොටම උප්පත්තිය වෙනවා අර රූපේ තියෙන තැන නැත්නම් අර නාමේ තියෙන තැන. නාමේ තියෙන තැන විඥානයේ පිහිටියොත් අරූපයි රූපේ තියෙන තැන විඥානයේ පිහිටියොත් රූපයි නැත්නම් රූප හෝ කාම හෝ රූප රූපය මුල් කරගෙන වෙනවා. තව අත්තක් අත්තක් උඩ ඉන්න කෙනා තව අතු දෙකක් අල්ලගෙන ඉන්නවා වගේ. එතකොට ඒ නිසායි රූපං ඒකෝ අන්තෝ රූපේ එක් අන්තයක්. මේ නාමං ඒකෝ අන්තෝ නාමේ එක් අන්තයක් රූපං ဒ ුතියවන්තෝ. රූපේ දෙවෙනි අන්තයයි. විඥානං මැජ්ජේ. ඔන්න හොඳට ආර්ය අෂ්ටාංග මාර්ගයේ ලක්ෂණය දකින්න ඕනේ. හරියට මධ්‍යම ප්‍රතිපදාව උපන්න කියනකොට තියෙන ලක්ෂණය තමයි කිසිම නාම ධර්මයක් අහුවෙන්නත් බෑ කිසිම රූප ධර්මයක් අහු වෙන්නත් බෑ. රූප ධර්මයක්වත් නාම ධර්මයක්වත් අහු නොවන විදිහට ජීවත් වෙන්න පුළුවන් නම් එයා ජීවත් වෙනව කොහොමද? සිත තියෙනවා ඒ සිත තමයි කිසිවක් අල්ලන්නේ නැහැ කියන තැනකින් ඉන්නේ. උපාදාන නොවන තැනකින් ඉන්නවා. නච කිංච ලෝකේ උපාදීයති. ලෝක කිසිවක් උපාදාන නොකර ජීවත් වෙනවා කියන්නේ ඒ හිතට. ඒ හිතට කියන විඥානම් මැජ්ජේ. ඒ සිත මැද්දෙමෝ තියෙන්නේ. කිසිවක් අල්ලගෙන නැහැ. කිසිවක් අහුවෙලා නැහැ. මේ ස්පර්ශ ආයතන හයේ කිසිවක් අහුවෙලා නැහැ. තමන්ට තමන් විතරයි කියන ධර්මතාවයක් නිර්මාණය වෙලා තියෙනවා. එතකොට මෙන්න මේ ස්වභාවය ටිකක් තේරුම් කරගන්න ඕනේ. මම මුල ඉඳන්ම මතක් කරන්නේ නිසායි මේ හිතට ස්පර්ශ ආයතන වල එකක්වත් අහුවෙන්න නොදෙන පරිසරය අපි තුල ගොඩනගෙන්න ඕන කියන කාරණාවමයි මේ නැවත නැවත මතක් කරන්නේ. එතකොට මේ කාරණාවෙන් හොඳට බලන්න ස්පර්ශයේ අන්තයක් නෙමෙයි. නාමයේ එක් අන්තයක් රූපයේ එක් අන්තයක් විඥානම් නැද්ද? අපි මෙහෙම උපමාවක් කළොත් අපි යම් කිසි කෙනෙක් හිටගෙන ඉන්නවා ඒ හිටගෙන ඉන්න වටේට කණු පහක් හයක් රවුමට තියෙනවා. මේ හිතගෙන ඉන්න අපි එක කණුවක් ඇල්ලුවොත් හෝ හේතු වුණොත් ඒ කණුව අනුව ගියා. ඒකේ අන්තය ගත්තා. එතන අල්ලගෙන ඉන්නවා කියලා කියන්න පුළුවන්. නැගෙනහිර පැත්තේ තියෙන කණුවක් ඇල්ලුවොත් ඔන්න නැගෙනහිර අන්තය ගත්තා. නැගෙනහිර පැත්තට ආйти. කියලා කියන්න පුළුවන්. බස්නාහිර පැත්තේ කණුවක් ඇල්ලුවොත් බස්නාහිර පැත්තට ගියා. බස්නාහිර පැත්තට ආйти. ඒ අන්තේ ඉන්නවා. ඒ පැත්ත අරගෙන කියලා කිය හැකියි. උතුරු පැත්තේ තියෙන කණුවක් ඇල්ලුවොත් දකුණු පැත්තේ තියෙන කණුවක් ඇල්ලුවොත් අනිත් අය කියයි අර පැත්ත ගත්තා. අර පැත්තට වෙලා ඉන්නවා. අර කණුව ඇල්ලුවා කියලා. වටේටම කණු තියෙනවා. තමන් මැද හිටගෙන එකම එකක්වත් ඇල්ලුවේ නැත්තම්. එකම පැත්තකවත් අන්තයක් අරගෙන තියනවාද? එකම පැත්තකටම නැඹුරු වෙලා තියනවාද? නැහැ. ඒ වගේ මේ ස්පර්ශ ආයතන හයෙන් එකම එකක්වත් අහු වෙලා නැති හිතට කියනවා විඥාන මජ්ජ. හිත පවතිනවා. ඒ හිතට මේ ස්පර්ශ ආයතන හය තමයි ලෝකේ. ලෝකේ කිසිවක් උපාදාන කරන්නේ නැහැ. ලෝකේ කිසිවක් අල්ලගන්නේ නැහැ. එහෙම ඉන්න පුළුවන් තැනක් තියෙනවා. ඒ නිසාමයි මේ නැවත නැවත මතක් කරන්නේ. අපි පොඩ්ඩක් බලමු නාමයේ එක් අන්තයක් වෙන්නේ කොහොමද? රූපයේ එක් අන්තයක් වෙන්නේ කොහොමද කියලා. නාම කියලා කියන්නේ මොනවද? රූප කියන්නේ මොනවද? ඒ නාම අන්ත උනේ කොහොමද? රූප අන්ත උනේ කොහොමද? ඒ අන්ත අතහැරලා මැද ඉන්නේ කොහොමද කියලා තේරුම් කරගමු. අන්න එතකොට තේරුම් කරගත්ත හැකි අපිට අපිත් මධ්‍යම ප්‍රතිපදාව කියා කරන මේ දේ තුල ඇත්තටම අන්ත තියනෝද අන්ත අහුවෙලා නැද්ද කියලා බැලිය හැකියි. හරියටම අපි ධහම දැනගත්තොත් මේ මේ කාරණා වලින් අපි අහුවෙලා ඉන්නවා එහෙනම් අපි ඉන්නේ අන්තික. එහෙනම් වැරදි. අපි අපේ සීකල බලනකොට හරියටම කියපු විදිහට අන්ත අහුවෙලා නැහැ මැද ඉන්නේ. අන්න ඒ සතුටින්ම අපිට තවත් කරන්න පුළුවන්. වැරදි නම් වැරද්ද හදාගන්න පුළුවන්. මොකද්ද? වැරද්ද හදාගන්නවා කියන්නේ අපේ වාසනාව. මේ ශාසනයේ අභිවෘද්ධිය. එතකොට අපි බලමු නාමං කුවවසු ඒකවන්තු එවත් නාමයේ එක්කන්තයයි කියලා කිව්ව මොකේද කියලා. නාම කියලා කියනකොට මෙතනදී දැනගන්නට ඕනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන නාමයේ කතම නාමං කියනකොට නාමය හඳුන්වන ධර්මතා දෙකක් තියෙනවා. නාමය විග්‍රහ කරනවා දෙආකාරයකින්. පස්ස වේදනා සංඥා චේතනා ජීවිතින්ද්‍රිය මනසිකාර්ය කියලත් නාම ධර්ම ටික විග්‍රහ කරන විස්තර කරන ක්‍රමයක් තියෙනවා. වේදනා සංඥා චේතනා පස්සෝ මනසිකාරෝ කියලත් නාම ධර්ම විස්තර කරන විග්‍රහ කරන ක්‍රමයක් තියෙනවා. එතකොට වේදනා සංඥා චේතනා පස්සෝ මනසිකාරෝ කියන මේ පරයයන් හරි වේදනා සංඥා චේතනා පස්සෝ මනසිකාරෝ කියන ක්‍රමයකට හෝ මේ නාම ධර්ම කියන්නේ මෙන්න මේ ටිකයි කියලා දත යුතුයි. තව පැත්තකින් ගත්තොත් වේදනා සංඥා සංඛාර කියන මෙන්න මේ ටික දකින්න නාම ධර්ම හැටියට සිත කියන කොටසත් නාම ධර්මයක් තමයි. නමුත් මෙතනදී විඥාන මජ්ජ කියන පරයය යොදලා ඒ විඥානයේ මැද වෙන්නේ මේ නාමාන්තේ රූපයාන්තේ කියන අන්ත දෙකට ඇසුරු නොකරන කොටයි කියනකොට මෙතෙන්දි පర్యాయයේ ඉබේම අපිට ලැබෙනවා නාමයි කියන්නේ චෛතසික ටික කිනේ ගත යුත්තේ පස්ස වේදනා සංඥා චේතනා ජීවිතින්ද්‍රිය මනසිකාර්ය හෝ වේදනා සංඥා චේතනා පස්සෝ මනසිකාරෝ හෝ කියන න්‍යායෙන් ගත යුතුයි කියන පర్యాయය තියෙනවා මෙතෙන්දි එතකොට විඥානපච්චය නාම රූපං කියනකොට නාම රූපපච්චය විඥානං කියනකොට විඥාන්නේ අතහැරලා නාම රූප දක්වන අවස්ථාවේදී සිද්ධිය දත යුතුයි. එතකොට ඒ ටික කෙටියෙන් දකින්ද වේදනා සංඥා සංඛාර කියන මෙන්න මේ ක්‍රමයට දකින්ද නාම ධර්ම ටික. මොකද චෛතසික කියලා සිතෙහි ඇතිවෙන ගති වලට කියනවා සිතක සිතෙහි ඇතිවෙන ධර්මතා වලට කියනවා චේතයික චිත්තයික චෛතසික කියලා සිතෙහි ගති වලට එතකොට සිතෙහි ඇතිවෙන ගති 52ක් තියෙනවා වේදනා සංඥා කියලා චෛතසික දෙකක් තියෙනවා ඉතුරු චෛතසික කියන ගති නාම ධර්ම 50ම අයිති වෙනවා සංස්කාර කියන වචනයට සංස්කාර ස්කන්ධයට වේදනා සංඥා සංඛාර කියන මේ වචනෙන් නාම ධර්ම ටික ඔක්කොම එකට එකතු කරලා කෙටි කරලා කැටි කරලා පෙන්නනවා වේදනා සංඥා සංඛාර කියනකොට ඒ සංඛාර කියනෝ නිකන් දකින්න එපා සංඛාර කියන වචනේ එතනදි ගත්තාම නාම රූප කියන පරයායට අනුව සංඛාර වචනය ගත්තාම චෛතසික ඔක්කොම ටික ගත්තා වෙනවා. එතකොට නාමං ඒකෝ අන්තෝ කියනකොට වේදනා සංඥා සංඛාර කියන මෙන්න මේ ධර්මතා තුන දකින්ද තව පරයායකින් ගත්තාම ඉස්සෙල්ලා මතක් කළා වගේ පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර කියන ටිකකින් දකින්ද එහෙම නැත්නම් වේදනා සංඥා චේතනා පස්සෝ මනසිකාරෝ කියන ටිකෙන් දකින්ද අර විදිහට කිව්වත් මේ විදිහට කිව්වත් මේ සංස්කාර ස්කන්ධයමයි කියන්නේ එතකොට ඔන්න ওই ටික තමයි නාම ධර්ම එතකොට රූපය කියලා කියන්නේ මොකේද චත්තාරෝච මහා භූතා චතුන්නංච මහා භූතානං උපාදාය රූපං ඉදං උච්චති වික්‍රේ රූපං සතර මහා ධාතුවත් සතර මහා ධාතුව නිසා පවත්නා රූපත් කියලා රූප තියෙනවා. ඒ රූප ගත්තාම ඇහැ රූප කන ශබ්ද නාසය ගන්ධය දිව රස කය පොට්ටබ්බ කියලා රූප අතරින් ඖදාරික සලු රූප 10ක් තියෙනවා. ඔකට අපි දස ආයතනය කියනවා. දැන්ට ඒ දස ආයතනයේ දකින්න රූප තව තියෙනවා. මෙතනදී පොට්ටබ්බායතනය කියන ධර්මතාවය අතහැරලා අනිත් රූප නමයම දකින්න උපාදාය රූප. ඒ පොට්ටබ්බායතනය කියන එක මහ භූත රූපයි. මෙන්න මේ පర్యాය මම මේක පහසු කරලා දෙන්නම්. කෙටියෙන් එක කාරණාවක් දකින්න පුළුවන් වෙන්න ඕනේ. අපි මේ රූප අන්තයට යන්නේ රූප අන්තයක හිටියා වෙන්නේ රූපය අපිට ඇසුරු වෙන්නේ කොහොමද කියන එක පෙන්වන්න මම මොන විදිහට ප්‍රභේදගතව රූපය ප්‍රභේද කරලා කොටස් කරලා කඩලා අපි බොහෝ දේවල් ඉගෙන ගන්න පුළුවන්. නමුත් රූපේ නැමැති අන්තයට අපිව හසු වෙන්නේ රූපේ නැමැති අන්තය අපිට ඇසුරු වෙන්නේ ධර්මතා පහකින් විතරයි. ඇහැ පරිහරණය කරනකොට ඇහැට පෙනෙන වර්ණ රූපයක් තියෙනවා රූපයක් තියෙනවා නම් ඒ රූපය සද්ද රූපය ගන්ධ රූපය රස රූපේ පොට්ටබ්බ රූපේ කියන මෙන්න මේ රූප ටික අහුවෙන විදිහට අපි ඉන්නකොට රූපයන්ට අහුවෙනවා වෙන රූපය අපිට නියෝජනය වෙන්න තැනක් ඇත්තෙම නැහැ ඊට පස්සේ නාම ධර්ම ටික අපිට හසු වෙන්නේ නාම ධර්මයන්ගේ අන්තේ ගියා වෙන්නේ ධම්මායතන යනුව යනකොටයි. එතෙන්දි මේ ධර්මතාවය ටිකක් ගැඹුරුයි. ඇහින් අපි රූපයක් බලනකොට ඒ රූපයක් දකිනවා කියන කාරණාව අපිට පෙන්වන්නේ වේදනා සංඥා සංඛාර කියන ධර්මතා ටික යෙදිලා රූපයක් පෙන්වන කෘත්‍යයයි අපිට වෙන්නේ. කිසිම වෙලාවක ඒ අරමුණේ වේදනා සංඥා සංකාර අපිට හම්බ වෙන්නේ කන පරිහරණය කරන වෙලාවේදී සද්ද රූපයක්මයි ලෝකෙට හම්බ වෙන්නේ. ඒ සද්ද රූපයේ ඉපදවීම සඳහා තියෙන නාම ධර්ම ටික හම්බ වෙන්නේ ඒ නිසයි මම එහෙම කියන්නේ. ඔගොල්ලෝ ගන්ධ සුන්දරක් පරිහරණය කරනකොට ගන්ධ රූපේම හම්බ වෙනවා මිසක ඒක තියෙන නාම ධර්ම ඒ වෙලාවට හම්බ වෙන්නේ නැහැ. ඔයගලන්ට ඇසුරු වෙන්නේ නැහැ ඒවා. රසක් විඳිනකොට ඒ රස රූපේම හම්බ වෙනවා මිසක ඒක තියෙන නාම ධර්ම ටික හම්බ වෙන්නේ නැහැ. කයට ස්පර්ශයක් ස්පර්ශ වෙනකොට ඒ ස්පර්ශය හම්බ වෙනවා මිසක ඒ ස්පර්ශයක තියෙන නාම ධර්ම ටික හම්බ වෙන්නේ නැහැ අපිට. ඒ නාම ධර්ම ඒ ස්පර්ශය හා යෙදිලා තියෙන්නේ. එතකොට ඒ ඇහින් බලන රූපයක් දක්න සද්ධාහන ගඳ සුවඳ විඳින රස විඳින ස්පර්ශ ලබන අවස්ථාවන්හි තියෙන වේදනා සංඥා සංඛාර කියන ටික ගොන්නම එකට එකතු කරලා එක මල්ලකට පුරවලා තමයි ධම්මායතනය හරහා අපිට හම්බ වෙන්නේ. එතකොට ඇහෙන් බලන රූප බලනකොට යම් කිසි කෙනෙකුට රූපය ඉක්මවන්ට බැයි නම් රූපේ හම්බ වෙනවා නම් රූපේ පරිහරණය කරනවා නම් හොඳට හෝ නරකට හෝ හිතන්ද හොඳ හෝ නරක හෝ උපේක්ෂා සහගත හෝ රූපයක් ඇහැට හම්බ වෙයි නම් එයා රූපයන්ට ඉන්නේ. මධ්‍යම ප්‍රතිපදාව නැහැ කියලා හඳුනා ගන්න. කනින් සද්දයක් අහනකොට ඇහෙන සද්දය හොඳ සද්දයක් වෙන්න පුළුවන් නරක සද්දයක් වෙන්න පුළුවන් උපේක්ෂා සහගත සද්දයක් ඕනම් ඇහෙන්නේ එතන රූපයන්ටේ ඉන්නේ එතන සද්දය කියලා ඇහෙන සද්ද රූපයන්ටේ ඉන්නේ එතන විඥාන මැජ්ජ නැහැ කියලා දැනගන්න. නාසයෙන් ගඳ සුවඳ දැනගන්නකොට ඒ දැනෙන ගඳ සුවඳ අනුවනම් අපි ඉන්නේ ගන්ධ රූපය අනුවනම් ඉන්නේ රූපයන්ති කියලා දැනගන්න. රස පෙනෙනකොට රස රූපය කයට දැනෙනකොට පොට්ටබ්බ රූපය කියලා දැනගන්න. හිතින් යම් යම් දේවල් සිහි වෙනකොට සිහි කරනකොට ඒකේ අර්ථය අපිට වැටහෙනවා නම් දැනගන්න ධම්මායතනිය අනුව ඉන්නේ කියලා. ධම්මායතනිය අනුව ගියා කියලා තේරුම් ගන්න තියෙන ලක්ෂණය තමයි ඕගලන්ට සිහි කරනකොට gedara මතක් වුණා කියලාම තේරෙයි. gedara ඇති බවම වැටහෙයි. දරුවා සිහි වුණා කියලාම තේරෙයි. දරුවා ඇති බවම වැටහෙයි. දකින අහන දැනෙන සිහි කරන සිහි කරන දේ ඕගලන්ට ඇත්ත දෙයක් වෙලා තේරෙයි. එතකොට දැනගන්න ධම්මායතන අනුව ගිහිල්ලා තියෙනවා. හිතෙන් සිහි කරන සිහි කරන දේවල් ඇත්ත වෙනවා නම් හිතෙන් සිහි කරන්නේ ඇත්තම වෙලා නම් සිහි කරන දේ ඇත්තම වෙනවා. ගන්න අරමුණු හතරෙදී ditthi සුතමුත විඤ්ඤාත ඒ ඒ අරමුණු අනුව ගිහිල්ලා නම් දැනගන්න රූපයාන්තේ ඉන්නේ කියලා. එතකොට යම් කිසි කෙනෙක් රූපයන්තේ හෝ නාමයන්තේ හෝ ඉන්නවා කියලා හඳුනා ගන්නට තියෙන ලක්ෂණය තමයි මේ පංචායතනය හා මනායතනය පරිහරණය කරද්දී බාහිර ආයතන හයේ ජීවත් වෙන ලක්ෂණය පෙන්වලා ඇත. ධම්මායතනය අනුව ජීවත් වෙන ලක්ෂණයේදී ජීවත් වෙන අවස්ථාවේ ජීවත් වෙන මට්ටමේදී දැකගන්ට එයා දැන් නාමය අසුරු කරමින් ඉන්නේ නාමය අන්තිය අරගෙනයි ඉන්නේ කියන එක. එතකොට බාහිර පංච ආයතනයේදී ඒ ඒ අරමුණු අනුව ගිය අරමුණ අනුව ජීවත් වෙනවා. ඔන්න හොඳට තේරුම් කරගන්න ඕනේ නාමයේ එක් අන්තයක් රූපේ දෙවනි අන්තයයි. මෙන්න මේ අන්ත දෙකේ ඇසුරු කරනවා කියන්නේ මේ නාම රූප දෙක අත්මහර වාසය කරනවා කියන එක. ලෝකෙ තුල ඉන්න කිසිම කෙනෙකුට පුළුවන් දෙයක් නෙමෙයි යෝකෙන් තොරව වාසය කරන්න. ලෝකෙ හැමෝටම පුළුවන් එක්ක රූපයන් තෙින්ද එක්ක නාමයන් තෙින්ද. විශේෂම කාරණාව තමයි නාමයන් තේ. ඒකයි එතන මුලින්ම මතක් කළේ. නාමං ඒකවන්තෝ නාමේ එක්කන්තයක්. යම් කිසි දෙයක් හිතනවා නම් කියනවා නම් මේ හැම දෙයකටම අර්ථ තේරෙනවා නම් අපි උදාහරණයක් මේ පින්වුතුන් සිහි කරන්නේ gedara ඈතින් ඥාතියෙක් සිහි කරන්නේ සිහි කරනකොට ඕගොල්ලන්ට ඥාතියෙක් ඇති බවම තේරෙහි නම් ඥාතියෙක් ඇති බව වැටහෙයි නම් මේ නාමයන්ට දැන් ඔහොම ඉන්නකොට ඕගොල්ලන්ට S2 වහගත්තත් වටපිටාවේ ඇති බව තේරෙයි නම් ඒත් ওই නාමයන් තින්නේ ඔය හිතේම තියෙන ධම්මායතන යනවා ගිහිල්ලා තියෙන්නේ. කර්ම භවයෝයි තියෙන්නේ. එතකොට මේ නාමය අන්තය කියන තැන අපි වාසය කළොත් නාමයේ අන්තය කියන තැන වාසය කිරීමෙන් අනාගත භවය අපිට හැදෙනවා. රූපේ අන්තයේ වාසය කරනකොට අතීතයේ අන්තය ඇසුරු වෙනවා. මේ අන්ත දෙකේ ඉන්නකොට ඉහත කියපු අන්ත ඔක්කොටමල් තියෙනවා අපි දැන් ඉබේම. මෙතනදී අපි තේරුම් කරගන්න ඕන දෙයක් මේ නාමයන්ටත් නැතුව රූපයන්ටත් නැතුව විඥාන මැජ් වෙන්නේ කොහොමද කියන කාරණාවයි අවශ්‍ය වෙන්නේ. ඔන්න දැන් අපි ගැලුවා නාම ධර්ම කියන්නේ මොනවද කියලා කතා කළා මතක් කළා රූප ධර්ම කියන්නේ මොනවද කියලා යම් පමණකට අපිට අවශ්‍ය ප්‍රමාණයට අපි බලාගත්තා තව තියෙනවා අවශ්‍ය ප්‍රමාණයට බලාගත්තා ඊට පස්සේ මේ නාමයේ අන්තයක් උනේ ඒකෝවන්තෝ නාමයේ එක්කන්තයක් නාමයේ එක්කන්තයක් උනේ කොහොමද එකේ නාමයේ අන්තයක් වුණාම තියෙන ලක්ෂණය මොකක්ද කියලා බලාගන්න මම මතක් කළා හිතින් සිහි වෙන සිහි කරන දේවල් ඇත්ත වෙයි හිතට යම් අර්ථයක් තේරෙයි ඕගොල්ලන්ට හිතට සිහි වෙන එකේ යම් වැඩක් තියෙයි කරුණක් තියෙයි ප්‍රයෝජනයක් තියෙයි හිතින් සිහි කරන දේ තුල එහෙම වුණොත් අන්තේ කෙටියෙන් කිව්වහම ධම්මායතනේ නොයික්මා පවතී ධර්මාරම්මන ඇත්ත වෙලා හිතට සිහි වෙලා පවතී ඒ කියන්නේ මැරිච්ච කෙනෙක් එහෙම සිහි වුණොත් ඔගොල්ලෝ අඬයි. යාළුවෙක් කරපු දෙයක් සිහි වුණොත් කරපු විහිළුවක් සිහි වුණොත් ඔගොල්ලෝ hina වෙයි. සතුටු වෙයි. අකමැති කෙනෙක් සිහි වුණොත් ඔගොල්ලෝ තරහ ගන්නෙ. ඒ කියන්නේ ඔගලන්ට ඒ ධම්මායතනය ඇත්ත වෙලා ඒ වේදනා සංඥා සංකාර ඇත්ත වෙලා අන්ති කියන්නේ ඒකයි. දැන් අර මන්දබුද්ධික නැත්නම් උම්මත්තක කෙනෙක් තනියම hina වෙනවා කතා කර කර ඉන්නවා වගේ අපි දන්නේ අපි තනියම hina වෙනවා තනියම කතා කරනවා තනියම දුඩුනවා ওই ටික තමයි කරන්නේ මොකද මේ නාමයන්ටේ ලක්ෂණය තමයි ඒක සමහරවිට දෙමව්පියෝ සහෝදරයෝ දරුවෝ මිය පරලොව ගිහිල්ලා අතීතේ නිරුද්ධ වෙලා නමුත් අතීතේ නිරුද්ධ වෙච්ච බව අපේ මතකේ නිරුද්ධ වෙලා නැහැ මොකද අපිට ධම්මායතනය හරහා නාම ධර්මයන්ගේ අන්තය ඉන්න නිසා ඒක ඇත්ත කළා පෙන්නනවා එතකොට දැන් මෙතනදී ඒ සිහි වෙච්ච හෝ සිහි වෙන කෙනා අපිට ඇත්තම වුණාමයි අපි අඬන්නේ හෝ කෑ ගන්නේ හෝ විලාප දෙන්නේ හෝ සතුට වෙන්නේ. මේ නාමයේ අන්තයේ ඉන්න එකේ ලක්ෂණය තමයි මේ අන්ත හැම එකකම අන්ත වල ලක්ෂණය තමයි දුකෙන් මිදෙන්න බැරි බව. දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියන්නේ මධ්‍යම ප්‍රතිපදාවට විතරයි. අනිත් හැම තැනකම දුක් ඇති වෙන ප්‍රතිපදාවයි කියන එක මතක තියාගන්න ඕනේ. එතකොට මේ නාමයන්තයේ ඉන්නකොට වෙන්නේ මොකද්ද? මෙලොව, පරලොව කියන දෙකේම දුක් දුම්නස් මිස පවතින අන්තයක්. ඔන්න නාමයන්තය කියලා කිව්වේ හිතින් සිහිගෙන දේ ඇත්ත වෙලා ධම්මායතන යන යනවා. දැන් රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන ටිකේදී රූපේ සැපසහගත වෙන්නත් පුළුවන්. දුක්සහගත වෙන්නත් පුළුවන්, උපේක්ෂාසහගත වෙන්නත් පුළුවන්. ශබ්දයේ, ගන්ධයේ, රසයේ, පොට්ටබ්බේ ධර්මය සැපසහගත වෙන්නත් පුළුවන්, දුක්සහගත වෙන්නත් පුළුවන්, උපේක්ෂාසහගත වෙන්නත් පුළුවන්. කුමන හෝ මට්ටමේ රූප ශබ්ද ගන්ධයක් ඇසුරු කළත් ඒ තුල අඩු වැඩි කමක් නැහැ ඉන්නේ රූපයන් තමයි. රූපේ උපේක්ෂා සහගත එකක් කියලා එතනදි බේරුමක් නැහැ එයා ඉන්නෝ රූපයන්තේ. සැපසහගතයි දුක්ඛහගතයි ඒ දෙක නම් හොඳ නැහැ උපේක්ෂා සහගත ප්‍රණීතයි කියලා ලෝකෙ තුල උපේක්ෂ රූපයේ ඇත්ත වීම තුල රූපයේ අන්තයට ගිය අය අතර සැපසහගත රූපේ ශ්‍රේෂ්ඨ වෙයි කෙනෙකුට දුක්සහගත රූපේ හීන වෙයි උපේක්ෂාසහගත රූපේ ශ්‍රේෂ්ඨ වෙයි රූපේ අන්තයට පැමුණුණු අන්තගත අන්තයේ තුල ඉන්න අය අතර නමුත් නිවනට සාපේක්ෂව මේ ඔක්කොම එක අන්තිකයි ඉන්නේ. ඒ නිසා රූපය තුල සැප දුක් උපේක්ෂා කියන ප්‍රභේද තුنين යුක්ත කුමන හෝ රූපයක් රූප රූප ශබ්ද රූප ගන්ධ රූප රස රූප පොට්ටබ්බ රූප මේ ඔක්කොම රූපයන්ති ඊට පස්සේ ධම්මායතන අනුගිය ඔක්කොම නාමයන්ති දැන් විඥාන මජ්ජේ කියලා කිව්වේ මතක් කළේ රූප හම්බ වෙන වෙලාවේදී ඇහැ පරිහරණය කරන වෙලාවේදී රූපේ හම්බ නොවන විදිහට දැන් අනිත් ආයතන එකක්වත් නැහැ ඇහැ පරිහරණය කරන වෙලාවේදී අහුවෙන්න අල්ලන්න මේ හිතට තියෙන එකම රූපේ නම් ඒ රූපෙන් මීදෙන විදිහට හිතියොත් දැන් විඥාන මජ්ජේ ඒ විඥාණයට දැන් හසු වෙලා නැහැ මොකද? සද්දයක් ඇහෙන වෙලාවේදී අනිත් ආයතන තාම ඉපදිලා නැහැ. උපන්නේ එකම සෝත සම්පස්සයයි. ඒ උපන් ස්පර්ශයේදී සද්දේ නිමිති නොවන විදිහට සද්දේ අහු නොවන විදිහට සද්දේට නිමිති ඇති නොවන විදිහට ඉන්න පුළුවන් නම් අල්ලන්නේ නැතුව ඉන්න පුළුවන් නම් අන්න ඒ හිත මධ්‍යමයි තියෙන්නේ. අර මං ඉස්සෙල්ලා මතක් කළේ උපමාවක් කණු හයක් නැත්තම් වටේට කණු තියෙන තැනක ඒ කණු එකකවත් අහු වෙන්නේ නැති විදිහට අපි හිටියොත් අපිට කියන්න බෑ අන්තික ඉන්නේ කියලා තනියම ඉන්නේ කියන්න වෙනවා ඒ වගේ විඥාන මජ්ජ කියන එකේ ලක්ෂණය දකින්ද ලෝකයා රූප බලන අරමුණේ රූපෙන් මිදිලා ඉන්න පුළුවන්. ඒ අරමුණේ ලෝකයා රූපය බලන අරමුණේ රූපෙන් මිදිලා ඉන්න පුළුවන් අපිට පැත්තකට ගිහිල්ලා ඇස් දෙක වහගෙන. ලෝකයා රූපයේ සද්දයහන අරමුණේ අපිට පැත්තකට වෙලා ඉන්න පුළුවන්. ඒකේ තරම් හපංකමක් නෙමෙයි කන් දෙක වහගෙන කිසි දෙයක් ඇහෙන්නේ නැති තැනකට ගිහිල්ලා ඉන්න පුළුවන්. එහෙම දෙයක් නෙමෙයි. ඒ වගේ බාලතනකින් නෙමෙයි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ලෝකයා රූප බලන අරමුණේම ලෝකයා දකින මට්ටමේ රූපෙ මිදෙන්න පුළුවන් නම් දැන් මෙයාගේ හිතට අහු වෙලා තියනවද කියලා බලන්න කිසිම දෙයක්. විඥානම් මැජ්ජේ ඒ හිතට ප්‍රතිසන්දි වශයෙන් පැමිණි මේ හිත කයේ බැඳිලා තියෙනවා කය අසුරු කරගෙන තියෙනවා. නමුත් ඒ හිතින් කිසිම දෙයක් අහු වෙලා නැහැ. එකම ආයතනය ඉපදිලා තියෙන චක්කු සම්පස්ස ආයතනය. ඒ ආයතනේ රූපය අහු නොවන විදිහට නම් තියෙන්නේ. දැන් එයා රූපයන්තේ නැහැ. සද්දය අහු නොවන විදිහට හිටියොත්, ගන්ධය අහු නොවන විදිහට හිටියොත්, රසය අහු නොවන විදිහට හිටියොත්, ස්පර්ශය අහු නොවන විදිහට හිටියොත් රූපයන්තේ නැහැ. හිතින් යම් යම් දේවල් සිහි කරනකොට ඒ ධම්මායතනිය අහු නොවි හිටියොත් එයා නාමයන්ට නැහැ. විඥානම් මැච්චේ. කොහොමද එහෙම ඉන්නේ? කොහොමද නාමයන්ට ගන්න නැතුව ඉන්නේ? එතනදී මෙන්න මේ විදිහට අපි උපමාවක් ගමු හිතින් යම් ධර්මතාවයක් සිහි වෙනවා කියලා හිතන්ට අපි කියමු දුර රටක ඉන්න ඥාතියෙක් සිහි වෙනවා කියලා හිතන්ට එහෙම ඥාතියෙක් යහළුවෙක් සිහි වෙනකොටම සිහි නුවණ තිබුණොත් මනෝ සම්පස්සේ නිසා මේකට මනෝ සම්පස්සේ කියනකොටත් මේක දත යුතු ලොකු අර්ථ තියෙනවා දැනගන්න ඕන වටපිටාවක් තියෙන මං කියන්නේ දකින්න මට්ටම එළඹ සිටින එකට. මේ මනෝ සම්පස්සය නිසා උපන්න වේදනා සංඥා චේතනා ටිකක් නේද තියෙන්නේ. මනෝ සම්පස්සය නැති වෙනකොටම නැති වෙනව නේද කියන නුවණකින් විදර්ශනා කළොත් නැත්තම් තමන්ගේ සිතීම මේ සිතුවිලි සිහි කරගන්නව නේද? සිතත් එක්කම උපන්න ධර්මයේ සිතත් එක්කම නිරුද්ධ වෙනව නේද කියලා බලන්ද බැලුවොත් හොඳට තේරෙයි හිත බාහිර ආයතනයට යොමු නොවිච්ච ගතියක් තේරෙයි. බහැර යාළුවෙක් හැටියට නොතේරෙයි. ඕගලන්ට ධම්මායතනිය අනුව විඥානය පිළිතර නැහැ. හිතත් එක්ක ඉපදිලා හිතත් එක්ක නිරුද්ධ වෙනවා ධර්මතාවයක් දැකි තමන්ගේ පැත්තම විතරයි. විඥානම් මාර්ගයේ හිතේම සිද්ධියක් හිත කියන්නේ සිතුවිලිත් එක්ක ඉපදිලා සිතුවිලිත් එක්ක නිරුද්ධ වෙන සිද්ධියක් කියලා හිතෙන් හිතටම නැමුරු වෙච්ච නුවණක් එයි. දැන් වෙනදට උනේ හිතෙන් බාහිරයටයි ඕගොල්ලෝ යන්නේ හිතෙන්ම සිහි කරන ධර්මාරම්මන අපි නතර වෙන්නේ මොකෙන්ද යාළුවෙක් ඉන්නවා කියලා හිතෙන් බාහිරයට ගිහිල්ලා හොඳට බලන්න අම්මා සිහි වුණා දරුවා සිහි වුණා ගෙදර සිහි වුණා කියලා බලනවා හිතෙන්ම සිහි කරලා සිහි කරපු දේ එක්ක හිතෙන්ම බාහිරයට ධම්මායතින්ට ගිය ලක්ෂණයෙන් දකින්ද විඥානයේ නාමයන්ට ඇසුරු කරනවා කියලා හිතෙන්ම සිතුවිලි සිහි කරලා ඒකෙදි දැන් තරහතිරන්නේ ලොකු පොඩි කන්නේ වටිනා නොවටිනා කන්නේ ඔක්කොම සිතුවිලි අම්මා කියලා හිතුවත් හිතට මණිකක් කියලා හිතුවත් හිතට රත්තරන් කියලා හිතුවත් හිතට නොවටිනා දෙයක් කියලා හිතුවත් හිතට හිතින්ම සිහි කරලා හිතත් එක්කම නිරුද්ධ වෙන සිතුවිල්ලක් වෙන්නේ. නමුත් ඒ සිතුවිල්ල ඇත්ත වුණොත් ඒකේ ලොකු පොඩිකම් තියෙනවා. වටිනා නොවටිනාකම් තියෙනවා. දිගපල්ල තියෙනවා. ඔක්කොටම වඩා වටිනවා අම්මා. ඊගාවට එතන තියෙන මැණික් වගේ දෙයක් වටේ. ඊගාවට ඒ ඒ මට්ටම් වල තියෙන දේවල් වටේ. නමුත් ඒ උපදින සිතුවිල්ල ඒකයි ධම්මායතනෙ අනුව ගියොත් ඒක ඇත්ත වෙනවා. ඒක ලෝක වෙනවා. අන්තිය කියන්නේ ලෝකේ එතකොට. ඒක ඇත්ත වෙලා. නමුත් විඥාන මැජ්ජේ වුණොත් හිතත් සමගම උපදින සිතුවිලි අයිති හිතේ පැත්තට. හිත සමගම නිරුද්ධ වෙනවා කියලා තමන් තුළම රැඳී හිටින ගතියක් එයි. ඕගොල්ලන්ට බාහිර දේවල් ඇති බවට බාහිර දේවල් දැනෙන බවට මනස යොමු නොවේ. අන්න එතකොට දකින්න ධම්මායතන යනුව විඥානයේ පිහිටියේ නැහැ. විඥානෝ දැන් මජ්ජේ. තමන් තුළම තමන් තමන් තුළට වෙලා ඉන්නේ. අන්න ඒ වගේ තැනකින් ඉන්නකොට තමයි තණ්හාව නැතුව ඉන්නවා කියන්නේ. දැන් කිසිම දෙයක් අහුවෙලා නැහැ. තණ්හාව කියලා කියන්නේ අපි කියමු හිතෙන් සිතුවිලි සිහි කරනවා. සිතුවිලි කියලා තේරෙන්නේ ගහක් කියලා දකින්නකො. ආන් අල්ලගත්තා. සිතුවිලි අල්ලගත්තා. ඈ නාමයේ අන්තයට ගිහිල්ලා දැන්. අන්තයකට යන බවම යමක් අල්ලගත්ත බව වෙනවා. මම කියන කාරණාව ටිකක් නුවණින් හිතනද විඥාන මජ්ජ කියන එකේ ලක්ෂණය තමයි තමන් තුළම උපදිච්ච ධර්මයේ තමන් තුළම නිරුද්ධ වෙලා නිරුද්ධ වෙනවා විඤ්ඤාතේ විඤ්ඤාතම දැනගන්නේ දැනගැනීම විතරමයි දැනගත් සිද්ධියට අදාළ දේවල් බාහිර භෞතික ලෝකයේ දකින්නේ නැහැ තියෙන්නේ නැහැ එහෙම දේවල් පවතුනත් නෙමෙයි පවතින්නෙත් නැහැ පවතිනවත් නෙමෙයි එතකොට තමන් තුළම හටගෙන Taman තුලම නිරුද්ධ වුණා කියන ලක්ෂණයකින් දකින්න පුළුවන් වුණොත් අන්න එතකොට කියන විඥාන මජ්ජ. මොකද Tamanගේ සිතත් එක්කම තිබුණා සිතත් එක්කම නිරුද්ධ වෙනවා. ඒ දේවල් ඇත්ත වුණොත් අන්න අන්තික හිතියා. එතකොට තමයි අපිට මොන හරි අල්ලගත්ත කියලා කියන්නේ. ඒකමයි අන්තක හිතියොත් අන්නහව සිබ්බනේ. අන්තක හිතියොත් සිබ්බනේ ඇති වෙනවමයි. අන්තක නොහිටි නොහිට නොහිටියොත් තමයි මේ මධ්‍යම ප්‍රතිභාව හිටියොත් තමයි තණ්හාව නැති කරන්න පුළුවන්. ඒක හොඳට මතක තියෙන්න ඕනේ. එතකොට තමන් තුළම හටගෙන තමන් තුළම නිරුද්ධ වෙනවා කියලා සිතුවිලි ටික ඇතිවීම නැතිවීම දැක්කොත් අල්ලගන්න කිසියම් දෙයක් නැති වුණොත් gedara daruwa කියලා එහෙම බාහිර ආයතන ඇත්ත නොවි කටයුතු කළොත් උත්පහත්කම් ලොකු පොඩිකම් නැහැ එළෙන්ඩ කෙටෙන්න දේවල් හිතෙන්නේ. ඒ විදිහටම රූපේ දකිනකොට රූපේ දකින අරමුණේ රූපය දකින අරමුණේදී ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ඒකේ උපේක්ෂා වෙන්න ඕනේ ඒකෙදිත් අර වගේමයි දකින රූපය සැප හෝ දුක් හෝ උපේක්ෂා සහගත වුණාට ඒ අනුව යන්නේ නැතුව රූපෙ මිදින විදිහට එතකොට හොඳට දන්නවා මේ චක්කු සම්පස්ය නිසාම හටගත් චක්කු සම්පස්ය නිසාම හටගත්ත කියන කාරණාවේදී පින්වතුනි බොහොම වටිනා දෙයක් කියනවා මේ හිත ඇහැ අනුව යෙදිලා තියෙන්නේ මේ සවිඥානික ඇහින් බලපු නිසයි මෙහෙම පේන්නේ කියන එකක් කියනවා. මම උපමාවක් කිව්වොත් පින්වතුනි නිල් පාට මේ පින්වතුන්ගේ ගෙදර ඉස්සරහා ජනේලෙ වීදුරු ජනේලයක් කියලා හිතන්නකෝ. දැන් ඔය වීදුරු ජනේලෙට ගාලා තියෙනවා නිල් පාට. දැන් ඕගොල්ලෝ දකිනවා ගේ ඇතුළින් පින්වතුන් දකිනවා මේ ජනේලෙන් එහා පැත්ත. ඕගොල්ලෝ දකිනවා එළියෙන් එහා තියෙන ඔක්කොම නිල් පාටට පේන්නේ. හැබැයි ඔයගොල්ලෝ නුවණක් තියනවා මේ ජනේලෙන් බලන නිසායි මෙහෙම පේන්නේ නිල් පාටට. ඔයගොල්ලෝ දන්නවා ජනේලේ ඇරලා බැලුවොත් මේ පාට පේන්නේ මෙහෙම පාටක් පෙනීමේ හැකියාව තියෙන්නේ මේ ජනේලෙට. බාහිර වස්තුව නිල් පාට කරලා පෙන්වීමේ හැකියාව තියෙන කාටද? ජනේලෙට. ජනේලෙ නිල් පාට නිසායි නිල් පාට ජනේලයක් කරා බලන නිසායි බාහිර වස්තු නිල් පාටට පෙනෙන්නේ කියලා ඔයගොල්ලෝ දන්නවා. ඒ හින්දා ඔයගොල්ලෝ දන්නා පැත්තකට ගියාම නිල් පාට රූපේ හෙ නෑ දැන්. ළඟට ඇවිල්ලා ඒ ජනේලය හරහා බැලුවොත් විතරයි පේන්නේ. රූපය බලන්න කෙනාටත් අන්න ඒ වගේ නුවණක් තියෙන්න ඕනේ. මේ ඇහැ කියන්නේ ජනේලයක් වගේ. පිටත බලන්න තියෙන ජනේලයක්. මේ ඇතුළ ඇහැට උබ්බෙන් තියෙන හිත ජනේලි නැමැති ඇහැ හරහා බලනකොට සතර මහා ධාතුව තියෙන තැනක මෙහෙම හැඩතල පේනවා. එයා දන්නවා මේ ඇහෙන් බලන නිසයි මෙහෙම හැඩතල පේන්නේ මෙහෙම රූප පේන්නේ. මෙහෙම රූප පෙනීමේ හැකියාව තියෙන්නේ මේ ඇහැට. ඇහැ පැත්තකට ගියාම ඇහැ වැහුණාම නැතිනම් එතනින් අහකට ගියාම දැකපු දේ තියෙනවා නෙමෙයි. මිරිඟුව ඉස්සරහට ගියාම ජලය කළා පෙන්නනවා මේ ඇහින්. ඒ ඇහැ අරගෙන පැත්තකට ගියාම ඒ ජලය වගේ පෙවුණු එක තියෙනව නෙමෙයි. මිරිඟුව තියෙන තැනක ජලය කළා පෙන්වීමේ හැකියාව තියෙන මේ ඇහැට. අර ගෙයින් පිට තියෙන රූප නිල් පාට කරලා පෙනීමේ හැකියාව තියෙන්නේ අර වීදුරුවට වගේ වීදුරුව හරහා බැලුවොත් විතරක් ඒ රූප නිල් පාට පේනවා වගේ එයින් බහැරට ගියාම ඒ රූප නිල් පාට නෙමෙයි වගේ මෙයාට හොඳට තේරෙනවා. මේ ඇහින් බැලුවාමයි මෙහෙම රූප පේන්නේ. ඒකද මේ පේන රූපයේ බාහිර තියනවා නෙමෙයි බාහිර තියෙන සුද්‍රාෂ්ටක නැත්නම් රූප කලාප කලාප තියෙන තැනක මේ ඇහෙන් බලනකොට හැඩසටහන් හිතට පෙන්නනවා. හරියට මායාවක් වගේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහන්නේ මේ රූපය හරියට මායාවෙන් කළ එකක් වගේ කියලා. ඇහැ නිසා මේ හැඩසටහන් අල්ලලා පෙන්නනවා. කවදාවත් මේ පේන එකක්වත් අල්ලන්නවත් බෑ. ඇල්ලුවොත් අහුවෙන්නේ කාය විඥාණයට පොට්ටබ්බ ධාතුවේ ගැටෙන්නේ. පෙනී මාත්‍රයක් විතරයි. එයා අර බාහිර ජලය නොදකින්නවා වගේ මේ පේන රූපය බාහිරින් නොදකින්නවා. ලෝකයා පේන රූපය තියෙනවා තියෙන රූපය පේනවා කියලා රූපය බලනකොට මෙයා නුවණයි රූපේ ඉක්මන විදිහට රූපේ අන්තය අතහැරලා ඉන්නේ. ඒ කියන්නේ ඇහින් බලපු නිසා හිතට මෙහෙම සතහනක් පේනව නේද? මෙහෙම රූපයක් නැවිලා පේනව. නමුත් තියෙනව නෙමෙයි. ඒක ගන්න යන්න බෑ කියලා දකිනවා. ඒ වගේම සද්දයත් එහෙමයි. ගන්ධයත් එහෙමයි. රසයත් එහෙමයි. මෙන්න මේ විදිහට බලනකොට මෙයා රූපයන්ති අතහැරලා. මෙන්න මේ විදිහට රූපයේ අන්තය අතහැරුණොත් එයා ඒ ඒ අරමුණේ කිසිම දෙයක් අල්ලන්නේ නැතුව ඉන්නේ. කිසිම අරමුණක් අහු නොවන විදිහට ඉන්නේ. රූපේ අන්තයත් අතහැරිලා නාමයේ අන්තය අතහැරිලා මොකද ධම්මායතන යනුව ගිහිල්ලා නැති නිසා රූපේ අන්තය අතහැරිලා රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන අරමුණු වල ඒ අනුව ගිහිල්ලා නැති නිසා දැන් මෙන්න මෙයාට කියනවා නචකින්ච ලෝකේ උපාදීයතේ විප්පමුත්තත් සබ්බදී සියලු තැනින්ම මිදිලා ඒ මිදීම සඳහා හුරු කරන මනස මිදෙන විදියට හුරු කර කර ගියොත් මිදෙනවා මිසක අල්ලා අල්ලා ගියොත් මිදෙනවද කියලා බලන්න රූපේ නාලන විදිහට නාලන කොට මිදෙනවා නොඇලීමෙන් මිදෙනවා ඇල්ලීම නිසා මිදෙනවද කියලා බලන්න මේ පින්වුතුන් හිතන්නේ අතින් ඇල්ලුවොත් විතරයි ඇල්ලුවා වෙන්නේ කියලා නෑ ඇහැ තියෙන්නේ රූප අල්ලන්න. කන තියෙන්නේ ශබ්ද අල්ලන්න. නාසය තියෙන්නේ ගන්ධ අල්ලන්න. කෙනෙක් නුවණ නිසා ඇහැට රූප අල්ලන්න නොදෙනවනම් නුවණ නිසා කනට ශබ්ද අල්ලන්න දෙන්නේ නැත්තම් පුංචි ළමෙක් ගින්දරක් හරි නරක දෙයක් හරි අල්ලන්න හදනකොට දෙමව්පියෝ අල්ලන්න දෙන්නේ අතට ගහනවනේ ඒ වගේ බුදුහාජාන් වහන්සේ මේ ගැන්නුව ලෝකේ දේවල් පිච්චෙන දේවල් අල්ලන්න එපා කියලා. ඕගොල්ලෝ උපදින උපදින අරමුණේ ඇහෙන් රූප අල්ලන්න හදනකොට ගහනවනම් ඒ අරමුණට අල්ලන්න නොදෙනවනම් නෝනින් බලනවනම් කනින් ශබ්ද අහනකොට ඒ අරමුණ අල්ලන්න දෙන්නේ නැත්නම් ගහනවනම් නාසයෙන් ගඳ සුවඳ දිවෙන් රස කයෙන් ස්පර්ශ ලබනකොට අල්ලන්න දෙන්නේ නැත්නම් නෝනින් ප්‍රඥාවෙන් පියාවුදින් පහර දෙනවනම් ගහනවනම් අන්න අල්ලන්නේ නාල්ලන නිසා මිදෙනවා ඉතින් ධනවාරම්මන අල්ල ගන්නවා ඒ ධර්මාරම්මණයට ප්‍රඥානම්ති ආයුධෙන් පහර දෙනෝ නම් ගහනෝ නම් අල්ලන්නේ නැත්ත අල්ලන්නේ අන්න එයා රූපයන්තයයි නාමයන්තය දෙක අතරලා විඥානම් මැජි චිතත් එක්ක ජීවත් වෙන කෙනා තනියම ජීවත් වෙන කෙනා අන්න ඒ විදිහට ඉන්න කෙනාට තණ්හාව නැති වෙනවා ඉතින් එදා ඒ ස්වාමීන් වහන්සේ මතක් කළේ මෙන්න මේ විදිහට මට තේරෙනවා නාමයන්තයත් නාමයේ එක්කන්තයක් රූපයේ එක්කන්තයක් විඥානයේ මෙදයි කියලා ඒ නාමයන්තය අතහැරලා රූපයන්තෙත් අතහැරලා මේ විඥානයේ මෙදයි කියපු විදිහට ජීවත් වෙනකොට තණ්හාව නැති වෙනවා අන්න එහෙම ජීවත් වෙලා තණ්හාව නැති කළොත් අන්න එයාට මහා පුරුෂයා කියලා කියන්න පුළුවන් මෙන්න මේ විදිහට යම් කිසි කෙනෙක් හිටියොත් මහා පුරුෂයා කියලා කියන්න පුළුවන් මේ විදිහට කෙනෙක් හිටියොත් අන්න එයා නම් දතියුත් දන්නවා දැක්ක යුත් දකින දතියුත් දන්න කෙනෙක් දතියුත් දන්න දැක්ක යුත් දකින කෙනා මේ ජීවිතෙන් දුකෙන් මිදෙනවා කියලා ඒ ස්වාමීන් වහන්සේ මතක් කළා. ඉතින් මේ පින්වතුනුත් හඳුනා ගන්නට මම මේ මතක් කරන්නේ කුල්ලෝ ආර්ය ශ්‍රැංක මාර්ගය කියන එක දන්නේ නැත්නම් හඳුනන්නේ නැත්නම් මේ ලක්ෂණ ටික ඉගෙන ගන්න. ආර්ය අෂ්ටාංග මාර්ගයේ කියලා නිවන් මඟ කියලා මොනවාම හරි දෙයක් ගන්නත් මේක පෞද්ගලික ධමයක් නෙමෙයි පෞද්ගලික බණක් නෙමෙයි අහවල් නාලිකාවේ අහවල් ස්වාමීන් වහන්සේලාගේ දේශනා කියලා වෙන් කරන්න එපා පින්වතුනි හරි දෙයද වැරදි දෙයද ඇත්තටම විමුක්තිය ලැබෙන දෙයද නැද්ද කියන කාරණාව විතරක් විනිශ්චය කරන්නේ ඇත්තටම බුදුදහමද නැද්ද කියන එක විතරක් නිශ්චය කරන්න ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මෙහෙම වෙනවද නැද්ද කියන එක නිශ්චය කරන්න මම කියන්නේ මේකෙන් හිතලා බලලා නුවණින් කටයුතු කරන්න කෙලෙස් වශයෙන් දහම තුල වුණත් කෙලෙස් වශයෙන් අදහස් වශයෙන් පක්ෂග්‍රාහී වෙන්න එපා මොකද යහපත අතහැරුණොත් අපි යම් පක්ෂයක් පන්තියක් ගත්තා කියලා මේ දුක්ඛාගත සසරෙන් මුදවන්න අපිව එන්නේ නැහැ ඒ කවුරුවත්. අපි නියම නුවණ ඇති කරගන්නව නම් ඒ ඇති කරගන්න නුවණින් විතරයි අපි මිදෙන්නේ. ඒකත් හරි දේ වුණොත් හරි. වැරදුනොත් එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා මේ පින්වතුන් දක්ෂ වෙන්න ඕනේ තමන්ව ගොඩ දාගන්න ඕගලන්ට මේ නිවැරදි දහම් මඟ මොකද්ද කියලා හම්බ වුණොත් දැන හඳුනා ගන්න කවුරු හරි කෙනෙක් කිව්වත් හරිද වැරදිද කියලා තීරණය කරගන්න අවශ්‍ය වටපිටාව මම පෙන්වනවා මිසක මේ නේද පෞද්ගලික දේශනාවක් හැටියට දරන්න එපා පෞද්ගලික තව අදහසක් හැටියට දරන්න එපා පිරිසිදු පිටකේ තියෙනවා පිටකේම ඕගොල්ලෝ ගවේෂණය කරන්න පිටකේට බහලා බලන්න නුවණැති ගිහි පැවිදි පඬිතුයන්ගෙන් විචාරලා බලන්න බලලා මේ අන්තවලට අහු වෙනවනම් ඒක අතහරින්න පිටකේට එකඟ නිසා තහමට එකඟ නිසා එහෙම නොවෙනවා නම් අහු නොවෙනවා නම් ඒ සතුටින්ම ඉන්න. ඉතින් ඒ නිසා අද මේ දේශනාව මේ සම්බුද්ධ ශාසනය නිවැරදි විනිශ්චය කරගන්නා වූ නුවණ පහළ කරගෙන මේ දුක්ඛාග්‍ර සසරේ මේ පින්වුතුන්ට ඈතර වෙන්න හේතු උපනිශ්‍යම වේවා කියන අදහසින් අදහසෙන් මේ දේශනාව අවසන් කරනවා හැම දිනම දෙයන්ට පින් අනුමෝදන් කරන්ට ආකාසත්තා ච බුම්මත්තා දේවානාකා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු බුද්ධ ශාසනං චිරන් රක්කන්තු නම් පරං තිරන් රක්කන්තු දේශනං ඒ වගේම පින්වතුනි මේ සසර දුක්ගිනි නිවෙන උතුම් සද්ධර්මයේ අවබෝධය අපිට ලැබුණොත් විතරයි නිවැරදි ධම්මැස පහළ වුණොත් විතරයි මේ දුක් සහගත සසරෙන් මිදෙන්න පුළුවන්කම ලැබෙන්නේ. කොහොම හරි අපි මිදෙන්නේ නැහැ. මොනවා හරි දෙයකින් මිදෙන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඒ නිවැරදි නිදීමේ මඟ අපිට තනියම දැනගන්න බෑ. ඒක දැනගන්න වෙන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා දේශනා කළ දහම ඉගෙන ගනිමින් ඒ දහම තමයි පරියක්ති දහම කියලා කියන්නේ. ඉතින් මේ දහම් පණිවිඩය මේ පින් උතුම්ට දෙන්න මේ පින් උතුම්ගේ මේ දුක්ඛගත සසර ගතර නිමා කරන සද්ධර්මය අවබෝධය මේ පින් උතුම්ට දෙන්න අවශ්‍ය වෙන මේ ධර්ම දේශනාව දේශනා කිරීම සඳහා විශේෂ අනුග්‍රහයක් දක්වනවා සත් අදහසින්ම කලන අදහසින්ම ලෝකයේ කෙරෙහි අනුකම්පාවෙන්ම යහපත් දේ ලෝකෙට දීලා අනේ මොහොතකට හෝ ලෝකය සූපත් කරන්න තියෙනවනම් කියන කල්නා අදහසින් ඒ සඳහා මම ධර්ම දේශනා කෙරෙව්වොත් ඒක අනුග්‍රහ දක්වලා ධර්මයේ ලෝකෙට දුන්නොත් කෙනෙක් හරි සුවපත් වෙන්නේ. කියන්නේ මේ වගේ කලන අදහසින් මේ ධර්ම දේශනාව සඳහා විශේෂ දායකත්වයක් සපයනවා. ඒ ඇතුල් කෝට්ටේ අධිකාරම් මාවතේ පදිංචි සුසන්ත කරුණාරත්න මහත්මත් ඒ වගේම එම මැතිණියත් බොහොම සත් අදහසින්ම මේ දේශනාව සඳහා දායකත්වයක් සපයලා තියෙනවා සපයලා මේ සඳහන් පණිවිඩයේ මේ පින්වතුන්ට ලැබෙන සලස්වලා තියෙනවා ඉතා ශ්‍රේෂ්ඨ ක්‍රියාවන් අතරින් සත්පුරුෂ ක්‍රියාවක් එතුමන් කළා තියෙනවා ඒ පින්කම මේ පින්වතුන්ට යහපතක් කරන ගමන් එතුමන්ගේ සිත්වලද අහිංසක පුංචි බලාපොරොත්තුකුත් ඇති කරගෙන තියෙනවා ඒ තමයි අතුල් කෝට්ටේ අධිකාරම් මාවතේ පදිංචි සුසන්ත කරුණාරත්න මහත්මයා සහාය මාත්මියගේ නමින් නැසී කලුරිය කළ ඥාතින්ට පින් අනුමෝදන් කරන්ට. විශේෂයෙන්ම ඒ සන්ත මහත්මාගේ පරලෝක සැපත් එම්.එම්. කරුණාරත්න තමන්ගේ පියාණන්ටත් ඒ වගේම රෝස් කරුණාරත්න මෑණියන්ටත් පින් අනුමෝදන් කරන්ට උනේ කියන කලන සිත් ඇතුව. අපි හැමදෙනාම මේ ධර්ම දේශනාව තුළින් ජනිත වෙච්ච සීල කුසලයන් ඒ එම්ම් කරුණාරත්න තමන්ගේ මියගේ පියාණන් ඒ වගේම රෝස් කරුණාරත්න තමන්ගේ මෑණියන් ඇතුළු ඒ වර්ග પરම්පරාගත සියලු ඥාතීන් සුසන්ත කරුණාරත්න මහත්මයාගේත් එම මහත්මියගේ දෙකුලියන් හිම වර්ග પરම්පරාගත යම් තව ඥාතින් සිටිනම් ඒ මිය පරලෝකයේ සියලු ඥාතින්ද මේ පින්කම ඔවුන් කලාව පිනක් වුන් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වෙත්වා එය දුකෙන් සිටිනම් දුකෙන් අතුමිදී සුවපත් භාවයකටපත් වීමෙන් උතුම් නිවනින් සැනසෙත්වා කියන අදහස ඇතුළු පින් අනුමෝදන් කරලා ඉදම් මේ ඥාතිනම් හෝතු කියන ගාථාව කියලා හැමෝම පින් දෙන්න. ඒ වගේම ඒ සුසන්ත කරුණාරත්න මහත්මයාටත් එම මෙතිනියටත් මේ සඳහා අනුග්‍රහය දක්වූ එම දෙපළගේ යම් සුජීවත් වාසය කර ඥාතින් සිටිනගේ සියලු දෙනාටත් එවගේ මේ බෞද්ධ නාලිකාවේ කටයුතු කරන සියලුම සේවක මණ්ඩලයටත් ඒ සඳහා ප්‍රතිහත ධෛර්යයෙන් කටයුතු කරන අපේ දරණාගම කුසල ධම්ම ස්වාමීන් වහන්සේ මහේසේ හම්පත් මෙතුමන් ඇතුළු ඒ සියලුම දෙනාටත් මේ සද්ධර්ම ශ්‍රවණය කළ සියලුම දෙනාටත් කොළඹ ප්‍රදේශයක ඉඳගෙන වුණත් මහා සේවයක් කරනවා ස්වාමින් වහන්සේලා මේ අගනගරයට වඩම්මලා ඈත ප්‍රදේශවල ඉඳලා මේ පින්වතුන්ගේ සද්ධර්ම ශ්‍රවණය කරන්ට අපේ මහේසේ හම්පත් මැතිතුමන්ගේ ගෙදර ඉන්න මෑණියෝ ඇතුළු සියලු දෙනා මේක ලෝකවාසීම දත යුතු කරුණක් කියලා හිතෙනවා. ඉතින් ඒ පවුලේ සියලු දෙනාට මේ පින්වත් සියලුම දෙනාටත් මේ සද්ධර්මය දේශනා කිරීමේ ආනිසංස බලයෙන් උතුම් වූ නිර්වාණ සම්පත්තියම ලැබේ.